මේ ශ්‍රී ලංකා ගොන්ලි සංස්ථාවේ වෙළඳ සේවය. බුවන් පැලස්ස පර්යේෂනාත්මක පිටපත ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල්නායක සෝමරත්නයන් සමඟ ජේෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. ශාකා ප්‍රශාකා වශයෙන් වැඩුණු වනස්පති වෘක්ෂයන්ගේ ආධිපත්‍යය තුළ විස්තීර්ණය වූ ගොම්මන් අඳුර සහිත ඇතුලාන්තයේ රංචු පිටින් හැසිරෙන මුව ගෝන ආදී අහිංසක සිව්පවුන්ගේ රාම් හඬින්ද වනගැවපුරා ඔද තෙදවත්ව හැසිරෙන අලි ඇතුන්ගේ කුංචනාදයෙන්ද තුරු අතු පතරේ වූ මොනරුන් හා රිලා වඳුරන්ගේ ශීත්කාරය සමඟ අනියත බියක් ඇති කරන මුවන් පැලස්ස ඝන වනය දැන් දැන් සිත සසල කරවන අඩවියක් බවට පත්ව තිබේ. එසේ වුවත් මැදබැද්දේ හෝ මහබැද්දේ මූකලන් යායේ ගමේ හේනක පැලක පදිංචි හෝ ඉසව්වක් නම් කළ නොහැකි ඈත පලාතක පදිංචි හෝ කවුරුන් හෝ පිරිසක් හඳුනාගත නොහැකි අභිරහස් අරමුණක් සඳහා දිනපතා මුවන් පැලස්සේ ඝන කැලෑවට ඇතුළුවන බවට අඩිපාරවල් තිබේ. ආරච්චල වලව්ව තුළ අද දවසේ සිදුවන කටෝප කතනවලින් හා සිදුවීම් වලින් කලින් දවසක මුවන් පැලැස්ස බිය ගැන්වූ කැලෑවේ පිපුරුම් හඬට පසුබිම් වූ සිද්ධි විඤ්ඤාසයක් අද මුවන් පැලැස්සෙන් දිගහැරේ. අර කඩුල් ළඟ මොකද්ද අර කඩදාහියක් වැටිලා තියෙන්නේ ඈ බලමු බලමු මොකද්ද මේ කවුද මේ ලියුම් කඩදාහිය මෙහාට විසි කෙරුවේ බලමු බලමු මේක ලියලා තියෙන්නේ මොකද්ද කියලා මේකා කඩදාසියකින් ලියා එවන්ට අභිප්පරා කළේ අපි කාගේත් යහපතට බව සලකන්ට හොඳයි. ඒක මේ ලියුම් කඩදාසී දෙකක්ම පිරෙන්ට ලොකු අකුරෙන් ලියලා තියෙන්නේ බලම් බලමු යටින් ගහලා තියෙන නම මොකක්ද කියලා මේ තමුන්නාන්සේගේම යහපත අභිවෘද්ධිය පාර්ථනා කොරන ඒවගත් මෙසේම මහබැද්දේ ගම්බැස්සෝ පිරිසක්. කවුදැබොල මෙහෙම මෙහෙම මේ නිර්නාමික ලියුම් කඩ්දා හියවනේවුම්. මැනිකේ මැනිකේ මැනිකේ මොක්කද මොක්කද එඩකෝ මොකක්ද ඔය ලියුම් කට දයිය ඒක තමයි මං මැනිකෙට කතා කොලේ ඔයෙන් ඇඳිගන්ටකෝ ඕහොම ඇඳිගන්ට හොඳයි මයි දන්ත උන්නාන්සේ ඒ ඔප එකක් නෙවෙයි නෙවේ <laughs> ඊට එහා ලියුම් කඩදාහියක් මැනිකේ මේක. ඊට එහා? ඔව්. ඒ කියන්නේ මොකද්ද? මේක මැනිකේ මේ නිර්නාමික ලියුම් කඩදාසියක්. එවපු එකාගේ නමක් නෑ. මොනවා ගැනද? අර මා බැද්ද මූකලංයායේ විලිපත් වෙච්ච එක ගැන. ආ ඒක කොරලා තියෙන්නේ මේ වලව්වට යන එන අපි දන්න කියන එක එක්ලු කවුරු හරි ඉරිසියාකාරයෙක් අපේ අර වෙඩික්කාරය අහු කොරන්ට බොරු ලියලේවන්ට ඇති <laughs> මේකේ තියෙනවා අපිත් ගස් යන වැඩක් දැනට මූ කරගෙන යනවයි කියලා ඔය මොන මොන මොන බේගලයක්ද ඔය අපේ මහත්තයට තේරෙන්නේ නැද්ද මේ මුවන් පැලසේ උන්ගේ හැටි අම්මපා ඈ මැනිකේ කියන කතාව නම් ඇත්ත තමයි. මේ ලියුම් තුන්ඩුවේ කියලා තියෙනවා. මොකක්ද ඉතින් ඔය කියලා තියෙන්නේ? මේක මේ බලන්න එදා ගිනි බින්දපු එක මාබැද්ද කැලේ මැද ලොකු කන්සාහීනක් පවාගෙන යනවලු මහේජන්ත උන්නාන්සිට කියලා තව ටික දොහකින් ආරච්චිල හිරේ විලංගුවේ වැටෙන හැටි බලන්ට පුළුවන්ලු එහෙම කියලා තියෙනවද ඕනේ බලන්ටකෝ ඒකනි මැනිකි මං කියන්නේ මේක මේ දුටු වේලේ හිට මගේ මොලෙත් එක්ක හිරි වැටිලා ඇඟටත් දාඩිය දානවා මේ බලන්න මේ මේ මේ මේ බලන්න මේ හැබැයි එන්නම් අපේ දාඩිය නෑවිලා මේ ඕකට ඉතින් ඔච්චර බිරන් තට්ටුවෙන්ට මොකටද මං අහන්නේ ඈ මේක මේ වෙන කාගෙවත් වැඩක් නෑ. මම හිතන්නේ කවුරු කියලාද? කවුරු කියලා? මේ කෝරාලගේ වැඩක් කියලා හොඳටම පේනවනේ වැ. එහෙම වුණත් මේක මේ කලබලේම හොයලා බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. බොහොම කල්පනාවෙන් වැඩි ගෝසාවක් නැතුව කරන්න ඕනේ වැඩ. ආ. ආ වැඩ මාව එනවා. ආ. උන්දයි එකත් හොඳයි මැනිකේ. හොඳයි කියන්නේ තමන් ඇහින් දැකපු පෙරහැර ගැන මහ ඒජන්ත උන්නාන්සේ තමුන්ගෙන් ඇව්වොත් කියන්ටත් යමක් දැනගන්න තියන්ට පාය. හරි හරි හරි මැනිකේ මං එහෙම කරන්නම්. <laughs> පෙරහැරෙන් පස්සේ මං හිතුවා මේ පැත්තේ එයි කියලා. එන්ට එන්ට මාමා මෙහෙන් ඈදි ගන්නකෝ එන්ට. හොඳ හොඳ. මොකද කියන්න මැනිකිය මෙදා පෙරහැර හොඳයි කියනවද. පෙරහැරටත් වඩා දළදා හාමුදුරුවෝ වැදපුදාගන්ට තමයි මගේ අභිපරාව තිබ්බේ. පෙරහරත් නැරක නෑමාමා දැම්මාමා මේ ඇසල පෙරහැර ගැන මහේජන්ත උන්නාන්සේ මෙදාපාර මගින් තමයි විස්තර සුළමුල අහන්නේ. තෙරද මේ පෙරහැර චාරිත්‍ර විදි ගැන මම හරියටම දන්නේ නෑනේ මාමා නිච්චියටම ඈ මේ අපිත් ඉතින් ඔය පෙරහැර බලාගෙන ආවාට කොනක් පරක් පිළිවෙලක් කින්ද මන්ද කියලා ඉන් තේරුවෙන්ම දන්නේ නෑ මාමා ඒක නෙව මැනිකේ කියන්නේ නැහැ මටත් එහෙමමයි මාමා හරි හරි හරි ආගන්ටකෝ එහෙනම් ආ හොඳයි ඕන් ආගන්න මේ ඇහැල මහේ පෝයට පහුවෙන්දා ඔව් අතර දේවාලයේ පෙරහැර පවත්වලා කප් හිටුවනවා. දේවාල්‍ය හතර දන්නවාද ඕ මේ නාත දේවාලේ විශ්ණු කතරගම පත්තිනි දේවාලන අතර දේවාල හරි ඔව එතකොට මේ කප්හිටුවීම ගැන මොනවද මෙහෙමනේ කිරි ගහක් සමාන කොටස් හතරකට කපලා මේ දේවාල හතරේ බිම ඉන්දුවනවා හැබැයි කිරි ගහ කොස් ගහක් වෙන්ටම ඕන හැබෑද ඒක තමයි කප් හිටුවීම හරි හරි දෙවිවරු හතර දෙනාගේ ආවුදයි ආභරණයි වඩා හිඳවාගෙන අප වටා ප්‍රදක්ෂිනා කර කර දවස් පහක්ම කප්සිටුවීමේ පෙරහැර පවත්වන හාරිමා මහරි එතකොට ඊට පස්සේ ඊට පස්සේ තමයි කුමල් පෙරහැර පටන්ගන්න කුමල් පෙරහැර කියන්නේ දේවාල භූමියෙන් කියන්නේ දේවාල සීමාවෙන් බැහැර පවත්වන පෙරහැරට හරි හරි හරි එතකොට මේ කුමල් කියන වචනෙන් මේ අසම්පූර්ණ කියන අර්ථය කියවෙනවලු. බෑට ඉතින් ඔය කුබල් පෙරහැරට කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා දළදා පෙරහැරත් එක් කළ බවක්. මුලදී දළදා පෙරහැරේ කුබල් පෙරහැරයි දෙකම දළදා මාලිගාව අවට පමණක් පැවැත්වූ බවත් පෙරහැර ඉතිහාසේ විස්තර කරලා තියෙනවා මේක මාමා බලාපුහාම මහා දිග ඉතිහාස කතාවක් දිග කතාවක් වුණත් මම මේක මේ කොටින් කියන්නේ. හොඳයි හොඳයි. එතකොට මුලින්ම දේවාල ඇතුලේ පෙරහැර දවස් කීයද දවස් පහයි දවස් පහයි හොඳයි. ඊළඟට පිට පිට කුඹල් පෙරහැරත් දවස් පහයි. ආයේ කියන්නේ සේරෝම දවස් 10යි නෙවෙයි. ඒ දවස් 10න් පස්සේ තමයි රන්දෝලි පෙරහැර. ඔවුනේ කියන්නේ අගබිසව රන්දෝලාවක නැගිලා පෙරහැරේ ගමනාරම්භ කළ දවස තමයි මේ රන්දෝලි ඉතින් මේ මේ රජ පෙළපත් අහෝසිවීමෙන් පස්සේ පෙරහැරට රන්දෝලාවක් නැති වුණත් ඒ වෙනුවට දැන් මේ මේ දේවාල හතරේ මුරා උදයි ඇඳුම් පැළඳුමුයි දෝලා හතරක වැඩමවන හින්දා මේ පෙරහැරට රන්දෝලි පෙරහැර කියලා කියනවා. එතකොට මාම රන්දෝලි පෙරහැර දවස් කීයද? ආ. ඔව්. ඒක දවස් පහයි. පහයි. එතකොට මුල්ලු පෙරහැරම දවස් 15යි නේද? ඔව් ඔව් ඔව් හරි හරි. මේ එතකොට පෙරහැරේ අන්තිම දවස් දෙක තමයි ඕම ගාම්බි. මේ වෙද මාමා මේ මේ බෙලිමල් ටිකක් බීලා හිටියනම්. හොඳයි හොඳයි හොඳයි හොඳයි. එතකොට ඒ දවස් දෙකේදි තමයි මලදා මාලිගාවේ කරඩුව වඩම්මන හස්තිරාජයා. ඔවු. උඩට උඩුවියම්. එතකොට දෙපායට පාවාඩ සහිතව ගමන් කරවන්න. ඔව්. පා බලන් දෙපැයි. පාවාඩේ ලුවේ නැත්තම් එහෙම හස්තිරාජයා බිමට පයක් තියන්නවත් නෑ. ඇත්ත ඇත්ත මාමා ඇත්ත සාතික ඇත්ත. ඒ සතා වුණත් කරඬුවට දක්වන සද්ධා භක්තියනේ ඉතින් මේ දළදා පෙරහැර ඔව් දියකපන පෙරහැරෙන් අවසාන වෙනවා මේ දියකපන පෙරහැරට දළදා පෙරහැර එන්නේ නැහැ ඒ කියන්නේ සම්බන්ධ වෙන්නේ නැහැ නෑ නෑ ඒකට සම්බන්ධ වෙන්නේ දේවාල පෙරහැර විතරයි කලින්දා හිර නැගින්ට කලින් ගැටඹේ මාවෙලි ගන්තොට දීලිය. ඔව්. රාංකඩුවෙන් දිය කපල. හ්ම්. ගත්තු ජලය දවල් පෙරහැරෙන් ඇවිත් දේවාලවල තැම්පත් කරනවා. හ්ම් හ්ම් හ්ම්. එතකොට මේ හැම පෙරහැරක්ම අස්ගිරේ ආදාහන මළුවේ ගෙඩිගේදී සමෝධානය වෙලා අවසන් වෙනවා. ආරි හරි මාමා මේ මැණිකේ මැණිකේ කවුද බලන්න ඔය මඩුව පැත්තේ සද්දයක් ඇහෙන්නේ කවුද බලන්න එන්නේ මේ මා බැද්ද දෙන්නෙක් ඇවිත් රාජකාරියකට හම්බ වෙන්න බලාගෙන ඉන්නවා. ආ ආ මෙහාට එන්න කිව්ව බලන්න මෙහාට එන්න කිව්ව බලන්න. අපි එන්නද? ආ ඕ මාමා ඕ බලන්ට මට තියෙන වැඩ රාජකාරි වල තරම ඈ ඒ මහේ ජන්තුන් වහන්සේගේ වැඩ මෙහෙන් මේ මාබැද්දේ උන්ගේ මේ අවනඩු බලන්ටකෝ ඉතින් මාමා අද බානයක් නෑ මොංගල විනි බටේ සිද්ධිය ගැන කියන්න තමයි ඇවිල්ලා ආ වෙන්ට ඇති වෙන්ට ඇති ආහා ආන්දුන්නේ ආ මොකද කියපල්ලා ආවේ? කියපල්ලා. මොකද? අපි මා බැද්දේ. මා බැද්දේ අපි. අනේ කලින් දවසකත් ඇවිල්ලා මේ කාරණාව ගැන අපි පැමිණිලි කරලා තියෙනවා හාන්දුනේ. අපි කලින් දවසට මොකද්ද මොකද්ද කාරණාව කියපල්ලාකෝ. මා බැද්දේ කැලෑවේදී අපේ කැකිලියෝ කාණ්ඩ එකට ගිනි කඳයක් අස්සපු අර ජරබරේ ජරබරේ අපි එදා බෑ බෑ බෑ හොරු අල්ලගත්තද තොපි හොරා අල්ලගත්ත කියලා හාන්දුරනේ මේ කැකිලියන්ට මේ දැන් මේ වෙන මේ දැන් වෙන කුණුත් මොන අහනවද කියලා දන්නේ නැහැ ඒකයි මේ කියන්න ආවේ හරි හරි දැන් ඉතින් මොකද දැන් ඉතින් මොකද කරන්න තියෙන්නේ කියපල්ලා මොකද මට කියන්න කියන්නේ හාන්දුරේ ඔය කියන තක්කඩියා ඊයේ රාත්‍රියේත් ගිරිබටයක් කරේ ගහගෙන ඔය බලයන් ඉතින් මහ බැද්දේ මහ කැලේට හින්දලා තියෙනවා මේ උන් කීප දෙනෙකුත් දැකලා යෝසාකි ඇහැටත් දැක්කනං ඌම් ඌට මූකලානට වදින්ට දුන්නේ අහවල් කෙන්ගෙඩියකටදුව ඉතින් අහන් දුන්නේ මේ ගිනි බටේට අපේ උන් බය වෙලා නෝවේ ඒ මුළු ගමකේ උන් ඔහොම බයගුල්ලෝ වෙලා කොහොමද බොලව් ඈ හාන්දුරේ කැලේ වැද්දේ අලි පැටියකුත් කොටු කරගෙනලු. සීවරන්ද ඊයන්ටම පෙනීයන්. මගේ ආරච්චිලට අනාන්තරයට තියා අම්මා මුත්තා කාලෙකවත් ඇහුදුටු දේවල්ද මේවා ඈ. මේ මේ මේ මේ මෙච්චර දේවල් වෙනකන් එක එක එක මට පැමිණිල්ලක් කරලා නෑනේ වෙදමාම බලන්න ඈ අත්තේ බොහොම බරපතලයි ඒ වගේම භයානකයි මැනිකේ මැනිකේ ඔමනිකේ ඔය පැමිණිලි පොත මෙහාට ගෙනාවනම් ඒක ඔය මගේ ඔපිසි කාමරේ මේ සෙවුඩ ඇති අරන් එන්න මෙහාට බලන්ට මේ ආව් ආව් මේක තමයි මේක තමයි දෙන්නකො මෙහාට හ්ම් කියාපල්ලා දෙන්නගෙම නම් ආ නම් දෙක කියාපල්ලා මට බලන්න මම මම හාන්දුනේ මල් බාලයා මල් එයාගේ නම චන්දරේ චන්දරේ චන්දරේ කියලත් කියනවා මොකක් කියනවා පිත්තලය පිත්තලය හා හිටපල ලියා ගන්නකම් හොම චන්දරේ කියලා ලියා ගන්න මා බද්ද කැලෑවේ අතවරය පිළිබඳ සොයා බැලීම අලි ඇත්තුන්ට ගිනි බිඳීම අලි ඇතුන්ගෙන් ගමට සිදුවන අලාභහානිහා කැලෑහොරුන් නීතියේ රැහැනට අල්ලා වහා දඩුවම් ගීමහාරි. දැන් මේ පැමිණිල්ල පොතේ රපෝර්තු කරනවා විතරක් නෙමෙයි කැලෑවට රිංගන එවුම් කැලෑවේ කොරන ජාවාරම් සේරෝම හොයා බලන්ට මම මේ දැන් මේ දැම් මේ මහබැද්දට යනවා මම මේ දැන් <laughs> ආව් ආව් ආව් හරියට හරි හරියට හරි ඇත්ත නැත්ත හරියටම හොයාගන්න පුළුවන් ආව් ආව් ආව් අලිපැටියෙකුත් කැලේ කොටු කරලාලුනේ ඈ මම මේක මෙදා පාර නම් ලේසියෙන් අරින්නේ නෑ අපිත් එන කලාවට යන්න අපිත් එන හරි හරි ඔව් ඔයගොල්ලෝ යන්න මෙපැ අන්න මේ මාත් එනවා මාත් එනවා ආ මාමත් එනවාද ඈ මේ ඔය ඉන්න ගෑනු කෙනා අර බලන්නකෝ මේ මාමා මේ පොඩ්ඩක් බලන්නකෝ කවුද කියලා මම සූදානම් වෙන වෙනකන් ඈ මම සූදානම් වෙලා ඉන්නම් මේ මේ ඇත්ති මේ රාජකාරියකටද අනේ නෑ විද මහත්තයා මේ ඔබතුමාව හම්බවෙන්ට කියලා මං එහි ගෙදරටත් ගියා බේතක් ගන්ට කියලා බලාගෙන ඉන්දල ඉඳලා මෙහාටාවා බුදු සරණයි ඇයි මේ මොකක් දාසනීපේ මට මේ කරප්පම වගේ වෙද මහත්තය මේ පොඩි පොඩි බිබිලි ඇදිලා මේ අත්තලයි මූනේ ටික ටික මේ බලන්ටකෝ බලමු ඔවු තමයි ඔවු තමයි කරප්පං වගේ මේ හැදිලා කොච්චර දවසක්ද දැන් දැන් දවස් තුනක් විතර වෙනවා පොඩි බිබිලි කසන ගතියකුත් තියෙනවා මේ අන්සර්ර විසාදියක් ගෑවා හොඳයි හොඳයි දැනට මම් පුංචි බේතක් කියන්න මේ මතක තියාගත්තොත් හොඳයි. සියඹලා කොළයි, ආඩතෝඩ කොළයි, නිදි කුඹයි. අහුරගානි අරගෙන වතුර දාලා හොඳට තම්බනවා. එහෙමයි. මේ ලාවට උණු ගතිය තියෙද්දී ඒ වතුරෙන් ඇඟපත දවස් දෙක තුනක් හොඳට හෝදනවා බලන්න ඊට පස්සේ බලමුක්කෝ හොඳයි හොඳයි ඔය ටික කරලා බලන්න හොඳයි හොඳයි හොඳයි හොඳයි හරි හරි අපි අම්මාම අපි යමු හැගිනි බටෙත් ගත්තා ඕ මංහසර දන්නේ උන් එපාය නඩේ ඉස්සර වෙලා යන්ට කෝ මේ මල් බාලයයි චන්දරයයි මෙහට වරල්ල මෙහට වරල්ල ඉස්සර වෙලා ඉස්සර වෙලා හා ඕන් අපි ඉස්සර වුණා ආ හරි කොට අලිපැටිය කොටු කරපු ඉසව්ව කොයි හරියද කියා පල්ලා. තව යා තව යා තව යා. ඔය වේවෙන් පතුර බලාගෙන කටු හරි ඔතන බලාගෙන පච්චි හරි හරි හරි. මම ඇතුලේ මේ පළු ගස්, වීර ගස්, කුඹු ගස්, මහා යෝධ දාලා තියෙන යෝධ ගස්. අන්න අතන යෝධ පළු ගහ නිම බාවල කොහොමද මේ වෙන්නේ හඳුනේ? කවුද මේ කරන්නේ? අර අර අර ඕම තැව හුරුක්ගේ වැඩ හාමුදුනේ සල්ලි කාරයෝ තැරව් කාරයෝ දම්බල කරන වැට රෙන් මේ අලිපැටිය කොටු කළ ඉසව්ව අලිපැටිය ගිසව්ව කිය පල බලන්ට අර තියන්නේ අර අර අතන වැල් කොබ්බලයට ගාල් කරනවා හරි හරි මේ දුටු කෙනෙක් ඉන්නවද දැන් දුටු කෙනෙක් ඉන්නවද මේ ගමේ දර කඩන් දෙන ගෑනු කියන කතා මිසක් ඉතින් මේ නිත්‍යට කියන්න බෑ හඳුන්නේ ඔය මේ පළු ගහේ බැඳලා හිටියයි කියලා කියන ඔහේ පලයන් දැන් ඉතින් ඌ නෑනේ ඈ බුලව් කෝ දැන් ඌ ඉතින් මොනවා වුණාද කියන්න බෑ කියන්න බෑ මේ කැලේ අස සිද්ධ වෙන හොර ජාවාරංගන මීට වැඩිය හොයන්ට වෙනවා රකිල මේ වැඩවලට වෙඩික්කාරයෙක් සම්බන්ධයි කියලා තාරංචියක් තියෙනවා හඳුන්නේ මේ කෞද්ද කෞද්ද කියලා හරියටම අයුරුවක් කියන්ට බැරි දුඹට ඒ බහිරුවක් නම් කවුද කියලා කියන්න බෑ කියන්න බෑ මේ කැලේ මැද්දට වෙන්න මේ පුදුම අවසද ගස්වල් ගොඩක් නෙව හැබැද මාම එහෙනම් මම මේ ටික වෙලාවට දුටුවා අරලු බුල්ලු එතකොට නෙල්ලි කොහොම වෙනිවැල්ගට බලාපුවාම මුල්ලු කැලේම අවසද වයනා මේකනං පුදුම නිධානයක් ආරච්චි ලෙස සමහරු එක එක ජාතිය අවෂරට කියලත් කැලෑවට රිංගලවා මාමා දැක්කද ඇහුනදේ සද්දෙන් අලිකෑ ගහනුව නේද ඇ හුනද කෑ ගහනවලා තමයි ළඟම රංචුවක් ඇති නාල් මූ රංචුව පැනල යනවා බොහොම පරිස්සමෙන් පරිස්සමෙන් ඕ පැනල යනවා විල නපුරු සතෙක් වෙන්ටත් පුළුවන්ට බෑනුවෙන් මංසමෙන් අර මෝ තුවල තනිතලාවේ අර අර අර පඳුරු වගාවක් තියෙනවා. මොනවද තියෙනවා? පඳුරු වගාවක්. යමු යමුකෝ බලන්න යම් බලන්න යම් මොනවද? වගාවක් කිව්වේ මේ මේ මොන පඳුරුද? ඉබේ වැවිලද කවුරුවත් වගා කරපුවද මේවා මොනවද කියන්න කවුරුවත්ම දන්නේ නැහැ අම්මුනේ. කියන්න බෑ කවුද? අයියෝ සාක්කියයි ඇයි හොකද මම මොකද මොකද මේ මේවා මේ මේ කංසානේ කංසානේ පල්ලේ අම්මා හොඳට දන්නවා සමහර බේත්වලට හවසදක් ඇටියටත් ගන්නවා මේවා ඔවෝ කොව් මාමා මේක කන්සාහේනක් කවුරු හරි මේක වගා කරනවා ඇති මේ මේ මේ තැන තැන් තැන් තැන්තුවල ගිනි පත්තු කරලා තියෙන මේ මේ මේ අන්නේ නරක්කෙනර අර අර කදුරු ගහලගේ ගෙන ගහා පැත්තට පැන්නන්න මටත් පේන මටත් පේනවා ඔහොම හිට ඔහොමින්ට ඔහොමින්ට හොන්ට මම මම මම වෙඩි කියන්න මම වෙඩි කියන්න මම වෙඩි කියන්න වැදුලි නෑ කැලේ වැද්දෙන් වූ පැන්න හරි හරි හරි අපි මේ පැත්තේ මා බැද්ද දිහාවට යම වට කරදර කරයි පරිසමින් මේ වෙන්න කෙටි පාරකින් යමුද වෙලිල්ල වැරදුනත් මම මේක ලේසියෙන් අදින්නේ නෑවාම ලේසියෙන් අදින්නේ නෑ මම මේක Oh දැන් ඔය මාබැද්ද කැලෑව පීරලත් දෙදොහක් ගත වුණා. හොරා අල්ලගන්ට තිබ්බ වෙඩිල්ලත් වැරදුනා. හොරත් පැනලා ගියා. අල්ලගත්ත අලි පැටියකුත් නැහැ. වෙඩික්කාරයාට එන්ට කියලා පයින් දැව්වත් ඌ වලව්ව පැත්ත පලාත පස්පා ගන්නෙවත් නැහැ. ඈ? කංශහේන අල්ලගත්ත කියමුකෝ. ඒකට රාජකාරි කරන්නේ මොකෙකුට විරුද්ධව? මේ මේ මැනිකට මගේ රාජකාරි තේරෙන්නේ නෑ මැනිකේ. ඒකට මහ ඒජන්ත වුණාන්සේ අපට උපදෙස් දීපු රාජකාරි ක්‍රමයක් තියෙනවා. ඔව්, ඉන්ටකෝ කලබල නොවි. මොනවද මේ? මං හොරා කණෙන් ඇදගෙන ඇවිත් පෙන්නන්නම්කෝ මැනිකට. හරි හරි හරි. ආ ආ ආ වෙඩික්කාරයයි. ආ හැබැයි අරේ වරෙන් මම මේ බලබලා හිටියේ වෙදිකාරයා එනකන් තමයි හදිසි වමනාවකට වරෙන් කොහොම යාට කිතුල මදින්ට ගොහින් උණගහා දිරලා බාගෙට කඩාන් වැටුණා අප්පච්චි දනියාමාරුවට එන්න බැරි වුණා රච්චිල ඉතින් මොකද්ද මේ කාරණේ නේ ඒක එහෙම වුණත් වෙච්ච දේ ගැන කියලා පණිවුඩයක් එවන්ට තිබුණන්නේ උඹට ඈ කමක් නෑ කමක් නෑ මම ඒත් හිතුවා ආවේ නැත්තේ මොකද කියලා තෝන් මේ මහා බැද්දේ කොල්ලු කට්ටියකට හදියක් වුණා ආරංචි වුණේ නැද්ද උඹට ආරංචි වුණා ආරංචිලා කැලේ වෙඩිල්ලක් පත්තු වෙලා වුන් බය වෙලා වැටිලා හිටියා කියලා ආරංචි වුණා මේ ඒකට වැරදි කාර්යය වෙඩි කාර්යය කියලා එක එක්කෙනා ඕම් කියනවා ඔ මගිනුත් අහනවා ඒ ගැන උඹ මොකද්ද කියන්නේ අම්මා පල්ලා ආරංචිලා මගේ මී මුත්ත පල්ලා මං ඒකට වැරදිකාරයෙක් නෙවි. මං ඒකට සම්බන්ධයක් නෑ. මොකද මං ගහෙන් වැටිලා කකුල කැඩිලා හිටියේ තේ දවස්වලමනේ. කවුරු හරි මගේ නම කිව්වනම් පට්ටපල් බොරුවක්කාරච්චිලේක. බෑද ඊළඟට මා බැද්ද කැලේ සිද්ධි වගේයක් එකක් අලි පැටියෙක් කොටු කරලා විකුණන්ට ඕ ඔව් ඔව් විකුණන්ට විකුණන්ට ඒක හොර ජාවාරමක් ඒකටත් වැඩි කාර්යාගේ නම සම්බන්ධ කරලා තියෙනවා ඔව් පොළොව හාමුදුරුවන් පල් මේ මහා පොළොව හාමුදුරුවන් පල්ලා ආරච්චිලා මං එහෙම ජාවාරමක් කරලා නැති බවට මං දිවුරනවා මැනිකටයි රාලා හමිටයි මම මේ වැඳලා කියන්නේ මහාසේ පොළොවේ දෙවියන් පල්ලා මේ මොකවත් මන් දන්නේ ආරච්චිල. මේක මේ මහේජන්ත උන්වහන්සේගේ නීතිය. නීතිය කියන එක අම්මටත් එකයි අප්පටත් එකයි. අලි ඇතුම් හොරකම කන්සහේම් පිළිබඳ නීතිය බරපතල බව දන්නවනේ උඹ. මහේජන්ත උන්වහන්සේ පරීක්ෂණයක් කරලා Taman අහු වුණොත් කාර්ය මොනම සැකකරයටත් බේරගන්න බෑ පුතෝ. මොනම මොනම සැක්කරයටත් බේල්ගන්ට බැවෝ හොඳයි බලමුකෝ මුවන් පැලස්සේ අද රඟපෑම් විජේරත්න වරකාගොඩ ශීලා පරණමානගේ උලපනේ ගුණසේකර ඩෙල්කා විමර්ශනී හඳුවල කමල් ගමගේ සමග විජේසිරි බෝපකේ නිර්මාණ සම්බන්ධිකරණය රෝහණ සිරිවර්ධන පර්යේෂනාත්මක පිටපත කලාශූරී මුදල්නායක සෝමරත්නයන් සමඟ ජේෂ්ඨ කතිකාචාරය ලීල් අධිකාරේ. නාද ශික්ෂණය ඉන්දික නිශාන්ත සමඟ ජයන්ත චන්ද්‍රලාල්. සංස්කරණය චතුරංග කල්පගේ. නිෂ්පාදනය නන්දා ජයමාන්න.